සසර සයුරෙන් එතරවන් වූ මිනිසුන් අතර දුලබ වෙති. අන්‍ය බොහෝ දෙනා මෙතරම සැරිසරති. සදහවතුනි ඔබ ශ්‍රවණය කරන මෙම සාධර්ම දේශනාවත් එවන් උතුම් වූ සසර සයුරෙන් එතරව ලබන උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනු පිණිස පිනති ඔබට මහෝපකාරී වේවා ඉතාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාව යටතේ සල්ලේක සූත්‍රය ඇසුරෙන් සිදු කෙරෙන දෙවැනි ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා සුපුරුදු ලෙසින් අප සැම කෙරේ මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සාදු නාදනම් වා පිළිගනිමු. සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් තුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 යායිමා චුන්ද අනේක විහිතා දිට්ඨියෝ ලෝකේ උප්පජ්ජಂತಿ අත්වාද පටිසංයුත්තවා ලෝකවාද පටිසංයුත්තවා යත්ත තේසා දිට්ඨියෝ උප්පජ්ජಂತಿ අච්චත අනුසෙන්ති අච්චත සමුදාතරಂತಿ තං නේතං මම නේසෝ අමස්මීන මේසෝ අත්තාති එව මේ සංයතා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ඒව මේතා සංදිට්ඨීනං පහානං හෝති ඒව මේතා සංදිට්ඨීනං පටිනිස්සග්ගෝ හෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග දේශනා මාලාවේ සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් කෙරෙන දෙවැනි ධර්ම දේශනාවයි අද මජ්ක්‍ධිම නිකායේ මූලපන්නාසකයේ මූලපරියාය වර්ගයේ නවවෙනි දේශනාව. නවවෙනි දේශනාව තමයි හෝ අටවෙනි දේශනාව. මට මතක හැටියට අටවෙනි දේශනාවයි සල්ලේක සූත්‍රය කියලා කියන්නේ. සල්ලේක සූත්‍රයේදී සඳහන් වෙන්නේ කෙලෙස් කපන ක්‍රමවේදය පිළිබඳව කෙලෙස් නැති කරන කෙලෙස් දුරු කරන කෙලෙස් ඒ කෙලෙස් පරිණිරවාණයට පත් කරන ක්‍රමවේදයේ පරියාය ධර්මයේ පිළිබඳවයි. චුන්ද පෙරණුවන් අරමුණු කරගෙන අපි හැමදෙනාටම දේශනා කරපු මේ දේශනාව දේශනාවේ මුලදීම අපි ඔය මාතෘකා කරගත්ත ටිකක් දීර්ඝ ගාථා ධර්මයේ තමයි චුන්ද පෙරණුවන් අහන ප්‍රශ්නෙට ලබා දෙන පිළිතුර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්න මත්තේ යම් ලෝකවාද තමන්ගේ ආත්මීය හැඟීමක් හින්දා හෝ නැත්නම් ලෝකයේ තියෙන නොයෙකුත් දේවල් හින්දා හෝ අභ්‍යන්තර වශයෙන් හෝ බාහිර වශයෙන් ගත්ත දේවල් හින්දා යම් දෘෂ්ටියක් ඇතිවන්නේ නම් අන්න ඒ ඇතිවෙන දෘෂ්ටීන් ප්‍රහාණය කරන්න කුමක්ද කරන්න ඕනේ කියලා බුදුජන් වහන්සේගෙන් තුන්දෙරණෝ දේශනා අහනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන වෙන මොකක්වත් නෙවෙයි පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න ඕනේ. කොයි විදිහටද? නේතං මම නේසෝ හමස්මි න නේසෝ අත්තාති. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කොට ගන්න මේ පංච උපාදානස්කන්ධය බැරි බව ප්‍රඥාවෙන් දකින්න කියලා. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ඒව මේ තාසං දිට්ඨීනම් පහනං හෝති ඒව මේ තාසං දිට්ඨීනම් පටිච්චසග්ගෝ හෝති හරි එතකොට එහෙමනම් ඔක්කොම දෘෂ්ටීන් ටික ඉවර වෙන්නේ ඉවර වෙනවා කෙනෙක් තුල පංච පාදානස්කන්ධය ගැන තියෙන සෝවාන් පලස්ක පුද්ගලයෙක් බවට පත් වෙද්දී එහෙනම් පළවෙනි ශ්‍රමණයා වෙන්න නම් සාසනයේ අනිවාර්යෙන් පංච පාදානස්කන්ධය පිරික්සන්න වෙනවමද නැද්ද නේද වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. සෝවාන් වෙන්න නම් වෙන ක්‍රමයක් තියෙන්න පුළුවන්කමක් ඇත්තේ නැති බව ඉතාලම පැහැදිලි. ඉතින් අපි ඊයේ දවසේ රූපය සහ වේදනාවල් පිළිබඳ ඒවා මම කියලා ගන්න බැරි බවත් මගේ කියලා ගන්න බැරි බවත් සත්වයේ පුද්ගලයෙක් කියලා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැති බවත් ආත්ම වශයෙන් ශූන්‍ය බවත් තේරෙන ආකාරයට යම් කිසි විග්‍රහයක් කරා. ඉතින් මේක අපි විග්‍රහ කරගැනීමේ වටිනාකමක් තියෙනවා. මේකෙන් පස්සේ මේ සූත්‍ර ධර්මයේ තියෙනවා ditta ධම්ම සුඛ විහරණය කියන්නේ මොකක්ද කියලා. එතකොට ප්‍රථම ධ්‍යාන, ත්‍ය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී සියල්ල නේව සංඥා, නා සංඥායතනෙ දක්වාම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන ගමන් එපා කියන්නේ ඒවා මොකටද? ditu දැමියෙහි සැපෙන් ඉන්න. ඒ කියන්නේ මේ ජීවිතේ සැප විහරණය සඳහා විතරයි. එතනින් එහාට තමයි තියෙන්නේ සල්ලේක කරන්නේ. කොහොමද සල්ලේක කරන්නේ? කෙලෙස් කෙලෙස් කපන්නේ කෙලෙස් නැති කරන්නේ. ඉතින් ඒක අපිට හරිය වටිනා ක්‍රම පහක් එක්ක මේ කාරණා 44ක් අපේ හිතේ උපදින කෙලෙස් ධර්මයන් 44ක් අරගෙන ක්‍රම පහකින් ඒවා අයින් කරගන්න විදිය ගැන සඳහන් කරනවා. ඉතින් ඒකට අපිට බෑ සූත්‍ර ධර්මයක් ගැන සාකච්ඡා කරද්දී යම් යම් කොටස් බැහැර කරන්න. ඉතින් අපි මේක මුලින්ම සාකච්ඡා කරා යන්නේ. එතකොටයි අපිට ඒ ආකාරයට අදහසක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕනේ අද අපි සංඥාව ගැන සාකච්ඡා කරනවා. පින්වත්නි මම කියලා නියදියක් මම කියලා අපිට අදහසක් ඇති වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් අද සාකච්ඡා කරමුකෝ. මම කියලා අදහසක් ඇති වෙන්නේ මොකක් හරි අනිත් දේවල් වලින් වෙන්වීමක් එක්කද නැද්ද? සංසන්දනාත්මකව වෙන් වෙන්න ඕනේ මම කියලා අදහසක් ඇති වෙන්න. හවුද නැද්ද? රටේ අපි ඔක්කොම එකක්නේ. නේද? ඔක්කොම එක තැනක තියෙන දෙයකට අපි වෙන වෙනස් කරලා දෙනවා නම් මෙන්න මේක මෙන්න මේ කොටස වෙනස් කියලා එක්ක අරකට වැඩිය හොඳ වෙන්න ඕනේ එක්ක මේවට වැඩිය අරකට වැඩිය නරක වෙන්න ඕනේ මම අහන මේ අත්තන්ගෙන් මම කියලා දැනට මනසේ කල්පනාවක් තියෙනවද නැද්ද මගේ මනසේ කල්පනාවක් තියෙනවා මම කියලා ආන්ගේ මම අනිත් අයට වැඩිය සමහරලාට හොඳයි නේද ඔක හොඳට දැනෙනවා මම හොඳටම කියන්න දැන තන. බොහෝ උගත්තු ඉන්න තැනකට මට වැඩිය උගත්තු ඉන්න ගාම්භීර පුද්ගලයෝ ඉන්න තැනකට යනවා. එතන මේ මම හැසිරෙන්නේ කොහොමද එතනට ගියාම? ඇකිලිලා දෙකට තුනට නැමිලා නේද? ඈ හරි බයපක්ෂපාතීව හැසිරෙනවා. අන්න වැඩි. එතන මට වැඩිය දැනුමෙන් පහත් මුදලින් බලයෙන් පහත් පිරිසක් ළඟට මට හදිසිය යන්න වෙනවා. එතන මගේ හැසිරීම කොහොමද? කොන්ද කෙලින් වෙලා 아무තු විදියට ඇවිදිනවා නේද අපි කියන්නේ අර කමක් නැද්ද වචනෙන් පාවිච්චි කරන්නම් ගුණේ අපි කියන්නේ පොරවල් වෙනවා කියලා <laughs> ඈ එතකොට හරියට නිකන් නේද ලොකු ලොකු ලොකු වෙනවා ආන්ගේ ඇයි ඒක කොහෙන්ද එන්නේ අර එහා ගොඩට ගියාම අර විදිය වෙන්නත් මෙහා ගොඩට අපව මේ විදිය වෙන්නත් මගේ හැසිරීම තුළ ඒ වගේ අමුතු ලක්ෂණ පහළ වෙන එක ආවේ කොහෙන්ද? මගේ ශරීරයෙන්ද? වේදනාවෙන්ද? නේද? මේ විදිහට බලාගෙන මගේ ඒ වගේ වෙනසක් වෙලා නැහැ. නමුත් අන්න අර මනසේ ඇති වෙන කල්පනාවක් විතරයි ඒක සංසන්දනාත්මකව නේද? එතකොට මම කියන එක්කෙනා අන්න ඒ වගේ සංසන්දනාත්මකව හැදිලා තියෙන මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරද නැද්ද? එහෙනම් අද මම හිතාගෙන ඉන්නවා නම් මම මේ වගේ කියලා හෙට මටම තේරෙනවද නැද්ද වෙනස් කියලා නේද ඒතකොට මම හැම වෙලේම වෙනස් වෙනවා පංච උපාදානස්කන්ධය හැම වෙලේම වෙනස් වෙනවා නම් මම හැම වෙලේම වෙනස් වෙනවා එතකොට බලන්න පින්නන්නේ අන්න ඒ වගේ මේකේ පැටලීලි වගේක් තියෙනවා ඉතින් ඒ පිළිබඳව අපි රූප සහ වේදනා ගැන ඊයේ සාකච්ඡා කරා අද අපි සංඥා ගැන කතා කරමු රූප කියලා කියන්නේ මේ ධාතු හතරෙන් හටගත්තු ශරීරය. බාහිර සහ අභ්‍යන්තර වශයෙන් තියෙනවා. මේ බාහිර අභ්‍යන්තර හැම එකක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔක්කොම එකම වගේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. මගේ දතකුයි ඒ එළියේ තියෙන ඝන වස්තුවක ගත්තම දෙකම එකයි. මොකවත් දන්නේ නැහැ. මගේ කොණ්ඩෙයි කිතුල් ගහක කෙඳී ගත්තොත් ඔක්කොම එකයි මෙලෝ දෙයක් දන්නේ නැහැ. හරිද මේ හම උඩ තියෙන කෙස් දන්නේ නැහැ මං හම උඩ ඉන්නවා කියලා හමට කෙස් වලට යටින් තියෙන හම දන්නේ නැහැ මගේ උඩ කෙස් තියෙනවා කියලා. හුඹහක් උඩ තනකොළ ගස් වගේක් තියෙනවා නම් ඒ තනකොළ ගස් දන්නේ නැහැ මගේ යටින් හුඹහක් තියෙනවා කියලා හුඹහ දන්නේ නැහැ. තනකොළ ගස් තියෙනවා කියලා. ඒ වගේමයි. එහෙනම් අභ්‍යන්තර බාහිර පටවියාපෝ තේජෝ ඔක්කොම සත්ව පුද්ගල කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ ශරීරය දරාගෙන අපි හිටියට මේ ශරීරයේ කිසිම මාත්‍රයක් කිසිම දෙයක් දන්නේ ඒ කියන්නේ මේ ශරීරයේ සත්‍යය කියලා ගන්න බැරි බව අපි ඊයේ පැහැදිලි කරගත්තා. ඒ වගේම වේදනා වේදනාවල් කියන ඒවා සැප වේදනා, දුක් වේදනා, දුක් අසුඛ වේදනා වශයෙන් උපදිනවා. ඒ උපදින්නේ හේතු ඇතුව. නේද? එකම කෙනෙක් ගත්තහම ගන්න මනෝ සම්පස්සජ වේදනාව කියන එක ගැන ඊයට කතා නොකරපු කොටසක් ගැන මම පොඩ්ඩක් මතක් කරන්නම්. එකම පුද්ගලයෙක් ගත්තාම අද මම දකින්න කර දැන් අද ඔය අද හෙට ගොඩක් ඈත තියමුකෝ මේ එක මොහොතක් ගමුකෝ මම ඉතා ප්‍රිය පුද්ගලයෙක්ව දැක සැප වේදනා ඇති කර ගැනීම සඳහා ගියා. හරිද? දැන් හම්බුණා. හම්බෙච්ච ගමන් එයා මට කතා කරපු විදිය හෝ මගේ දිහා බලපු විදිය මට හරි ගියේ නැහැ. එහෙම වෙනවද නැද්ද වෙලාවකට? දැන් ඒ පුද්ගලයා හින්දා මොන වේදනාවක් දෙන්නේ? අපිම කියනවා ආපු එකේ ගෝංකම නේද? මහන්සිලා ආවටත් වැඩක් නැහැ මෙතන කියලා අන්න එහෙනම් ඒ පුද්ගලයා හින්දාම දැන් දුක් වේදනා ඇති වෙන්න පටන් ගන්නවා. නේද? ඒක මට නවත්තන්න පුළුවන්ද? මාව හුළඟේ ගිහිල්ලා වගේ. මගේ ජීවිතයේ ඇති වෙන සැප වේදනා දුක් වේදනාත් එක්ක මාව හුළඟ යනවා වාගේ එක එක විතක විතක එක එක එක එක විදිහේ වේදනාවල් වලට මාව යටත් වෙලා වේදනාව කියන සංතතිය වේදනාව කියන ගැලීම මම කියලා ගත්ත මේ කොටස යට කරගෙන විදගෙන නේද? ඇතුල් වෙනවද නැද්ද? බලහත්කාරකමෙන් බලහත්කාරකමෙන් ඇතුල් වෙනවා පින්නන්නේ. එතකොට කොහොමද මං කියලා වෙන් කරන්නේ මං වේදනාව ටික මගේ කියලා ගන්නෙ කොහොමද? මට කිසිම ඉඩක් නැහැ. එයා නොයේකුත් දුක් වේදනා හදනවා නොයේකුත් සැප වේදනා හදනවා. සැප වේදනා ඉතින් හදන හින්දා මම හදාගන්න උත්සාහ කරන එක එක කර කර. මී යඹ දිවිරයක් කරුවොත් සැප වේදනා තියෙනවා. ඉන්නවක මං හදා ගන්නවක මගේ වේදනාව කියලා මම මොකද කරන්නේ මීයම ගනනලා වට්ටරා වට්ටරා යනවා දිව උඩ ටිකක් කළා ඇද්ද මොකද වෙන්නේ මීයාවක් තියෙනවා දිවක් තියෙනවා හිතක් තියෙනවා දැන් ඒක දුක් වේදනාවක් වෙනවා ඉතින් මේ ලෝකයේ මේ සැප වේදනා දුක් වේදනා අදුක් අසුක වේදනා කියන ඒවා මේ ශරීරය ආශ්‍රය කරගෙන හැදෙන ඒවා පිළිබඳ කිසිම තීරණයක් මට ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ පිළිගන්නවද ඉතින් අන්න ඒකයි කියන්නේ මම කියලා ගන්න බෑ. ඒ වේදනාව සත්වයක් කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පුද්ගලයෙක් කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නිස්සත්තයි. ඒ වේදනාවල් ජීවි කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒවා අජීවීමම හටගෙන අජීවීවම නැති වෙලා යන ස්වභාවය තියෙනවා. සත්වයක ජීවියෙක් කියලා ගන්න පුළුවන් කමක් නෑ. වේදනාව මොකුත් දන්නේ නෑ. ඒ ජීවියෙක් නම් දැනගන්න බෑ. මොනවත් දන්නේ නෑ. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් නිස්සත්තයි නිජීවයි මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ මට ඕන හැටියට අතීතයේ ඉඳන් මේ වේදනා ගුලිය අනාගතය වර්තමානයේ හරහා අනාගතය දක්වා මම අරන් ගියා අතීතයේදී මම ලැබපු සැප වේදනාවක් තියෙනවා නම් අනාගතයේදීත් ඒක ඇති කරගන්නවාය කියලා මට ගන්න පුළුවන් කමක් නැත්තේම ඇත්තේම නෑ ඇත්තේම නෑ කොහොමත්ම නෑ මොකද කියන්නේ නේද එහෙනම් ඊයේ අපි කතා කර වගේම වේදනාව කියන එක මම කියලාවත් මගේ කියලාවත් මගේ ආත්මය කියලාවත් ගන්න බෑ වේදනාව තුලින් මට මිම්මක් හදා ගන්න බෑ. ඒ මිම්ම හැම වෙලේම වෙනස් වෙනවා. හැම වෙලේම වෙනස් වෙනවා. දැන් ඊළඟට යන සංඥා කියන එක ගැන. අද අපිට වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ රූප අපිට වෙන් කරගත්තා හරි පැහැදිලි. වේදනාව කියන එක සැප දුක් අදුක් අසුඛ කියලා වෙන් කරගත්තා පැහැදිලි. දැන් ඊළඟට සංඥා කියන එකත් අපේ මේ අපේ මේ ශරීරය කියන කොටස මම ගත්ත මම කියලා ගත්ත කොටසේ සිද්ධ වෙන සිද්ධියන්නේ සංඥාව කියන්නේ. ඒක සිද්ධියක්. සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එකයි. සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එකයි. දැන් හඳුනාගෙන මේ මෙතන තියෙන මේ මල් වට්ටියට කිසි දෙයක් හඳුනා ගන්න බෑ. ඒ එතනේ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මගේ මානසිකාරය තුළ මගේ මෙතන මෙතන සිද්ධ වෙන වැඩපිළිවෙල තුළ මම සත්‍යය අජ්ජත්තිකය මගේ කියලා දැනට මම මට දැනෙන දෙයක් තියෙනවනේ. ආන්ගේ දැනෙන දේ තුල හඳුනා ගැනීම තියෙනවද නැද්ද? නේද? හඳුනා ගැනීම තියෙනවද නැද්ද? හා. අන්න ඒ හඳුනා ගැනීමට කියනවා සංඥාව කියලා. සිතක් උපදින්න මෙන්න මේ දේවල් ඔකගේම උපකාරය තියෙන්න ඕනේ. එතකොට හැම හිතක් එක්කම උපදිලා නැති වෙලා යන චෛතසික ධර්මයක් තමයි සංඥාව කියලා කියන්නේ. දැන් මේ සංඥාව සංඥාවලින් මට පුළුවන්ද මම කියන කෙනා ගැන ප්‍රතිරූපයක් හදන්න. එකපාරටම හිතන්නේ නැතුව ඔන්න අපි එහෙම හදනවා හැබැයි ප්‍රතිරූපයක්. මේ දැන් අපි හිතමුකෝ මට පුළුවන් හොඳට යතුරු ලියන්නේ. ඇයි දැන් මගේ ඔළුවට මයන්න එනකොටම ඇඟිල්ල එතෙන්ට යනවා. මගේ ඔළුවට ටයන්න හඳුනා ගන්නකොටම ඇඟිල්ල තෙන්න යනවා නේද ටික දවසක් වැඩ කරන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ ටික දවසක් කරන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ අමතක වෙනවා ඒ හැකියාව අඩු වෙනවා නැති වෙනවා හැම දෙයක්ම එහෙමද නැද්ද බණ අහගත්ත ගමන් අහගත්ත දේවල් ටික හොඳට මතකයි ඒ පිළිබඳ අනිත්‍ය ගැන අහනකොට අනිත්‍ය සංඥාව තියෙනවා. අනාත්මය ගැන අහනකොට අනාත්ම සංඥාව තියෙනවා. දුක ගැන අහනකොට දුක සංඥාව තියෙනවා. හැබැයි ටික වෙලාවකින්ම නැති වෙනවද නැද්ද? එතකොට සංඥාව කියලා කියන්නේ ඔන්න ඔය හඳුනා ගැනීම. ද්‍රවිඩ භාෂාව දන්න අය ද්‍රවිඩ භාෂාවෙන් වචන කියනකොට හඳුනා ගන්නවා. එතකොට ඇත්තේන දැක්ක දේවල් හරහා අපිට සංඥාව උපදිනවා. සමහර වෙලාවට කෙනෙක්ව දැකලා අපි කල්පනා කරනවා කල්පනා කරනවා දැකලා හුරුයි හොඳට හුරුයි හොඳටම හුරුයි සංඥාව එන්නේ හඳුනා ගැනීම නැහැ. හැබැයි එයා මොකද කරන්නේ? අර ක්‍රියාත්මක වෙන්නේ නැති වාහනයකට පොඩි තල්ලුවක් දැම්මා වගේ. තල්ලු දාපම ස්ටාර්ට් වෙන්නේ. ඒ වගේ. ඇයි මතක නැද්ද? අහවල් කාලේ අහවල් පාසලේ ආනේ දැන්නේ මතක් වුණේ කියලා ආන් දැන් පොලිම මතක් කරනවා. ඊට පස්සේ දිගටම මතක් කරනවා. නේද? එන්නේ වගේ මේ අසාමාන්‍ය ලක්ෂණ තියෙන එකක් ඒක. කොහේ තිබිලා එනවද කියලා දන්නවද? දන්නවද? එන තැන දන්නවනම් ගෙන්න ගන්න තිබ්බ මොන හරි කරලා. නේද? හ්ම් ඊළඟට අර ෆෝන් වලට දුරකථන වලට එහෙම එක එක උපකරණ වලට අර නේද මොනවද මතක කැලි දාන්නේ මෙමරි චිප් කියලා නේද? ඉතින් ඒ ඒ ඒ වගේ ඒ වගේ අපිට කැලලක් ඔබන්න පුළුවන් මේකේ කොහෙට හරි අයින්නකො මෙයාට දැන් ඉංග්‍රීසි බෑ. මෙයාගේ ඔළුවට ඉංග්‍රීසි චිප් එක ගහමු. ගහපුවම ආදාය ඉංග්‍රීසියෙන් කතා කරනවා. එහෙම පුළුවන් අපේ සංඥාවට බෑ. නේද? එතකොට කොහේ ඉඳලා එනවාද කොහේ තියනවාද කොහේ කොහෙන් නැති වෙනවාද නැති මොනවද දන්නේ නැතුව අපි මේක පාවිච්චි කරනවද නැද්ද නේද ඒක මම දන්න පියතුමෙක් එයාගේ ජීවිතය කාලය තුල එයාගේ දරුවෝ ඊටාම ඉහළ තත්ත්වයට යන වෙලාව කාලේ එනකොට එයාගේ මතකේ නැති වෙලා ගියා. දැන් පුතා දිහා බලාගෙන ඉන්න පුතා බොහොම සාර්ථක මිනිසෙක් වෙනවා. පුතා දිහා මෙහෙම කරලා බලාගෙන ඉන්නවා අඳුරන්නේ නැහැ. හරි. මොන බලන්න සංඥාව ගැන විශ්වාස තියලා කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ හැම වෙලෙම වෙනස් වෙන සංඥාවකින් මම කියලා ප්‍රතිරූපයක් හදන්න මට පුළුවන්ද? මෙන්න මම මෙන්න සංඥාවෙන් තමයි මම හැදිලා තියෙන්නේ කියලා අනිත් පැයත් එක්ක සංසන්දනය කර කර සංසන්දනය කරලා හදාන්න පුළුවන්ද? නෑ. ඇයි අනිත් පැයගේ සංඥා ගොඩවලුත් හැම වෙලේම වෙනස් වෙන අතර වාරයේදී මගේ සංඥා ගොඩත් හැම වෙලේම වෙනස් වෙන අතර වාරයේදී ඒවා වෙලාවකට මේ මොහොතේ එන විදිහට නෙවෙයි තවත් මොහොතක තවත් මොහොතේ තියෙන විදිහට නෙවෙයි තවත් මොහොතක එහෙනම් මම කියලා ප්‍රතිරූපකයක් හදලා වෙන් කරලා ලෝකෙට මෙන්න ස්ථිරව මෙන්න මම කියලා සංඥා කොට මම කියලා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ ඊළඟට ඔය එන එන සංඥාව කියන එක දන්නවද? මෙයාගේ సంతානයේ මෙන්න අහවලාගේ සංඥාව විදිහට මම නිරූපණය වෙනවා කියලා දන්නවද? හ්ම්. ඒ සංඥාව වෙනම සතෙක් විදිහට ගන්න පුළුවන්ද? සංඥාව වෙනම ජීවියෙක් විදිහට ගන්න පුළුවන්ද? ඒක මේ ලෝකේ පටිච්චසමුප්පන්න මලක් පිපෙනවා වාගේ, දේ දුන්නක් පායනවා වාගේ, අවව අවව පායනවා වාගේ, වැස්ස වහිනවා වාගේ හේතු ඇති කල්හි ඇති වෙලා හේතු නැති කල්හි නැති වෙන ධර්මතාවයක් විතරයි. හේතු ඇති කල්හි ඇති වෙලා හේතු නැති කල්හි නැති වෙන ධර්මතාවයක් විතරයි. ඒක කිසිම විදියකින් සත්‍යයක් කියලා ගන්න පුළුවන්කම නැත්තේ නෑ. හරිද? ඒක මගේ කියලා අල්ලන්න පුළුවන්ද? ඒ කියන්නේ මේක මගේ සංඥා ගොඩ මේක මගේ අහවලාගේ තියෙන මගේ සංඥා ගොඩ හරිද කියලා අපිට මගේ කියලා අල්ලගන්න පුළුවන්ද? මොකද මේ මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕනේ. නේද? පාඩම් කරනවා කියන්නේ මොකද්ද? මට ඕන ඇටට හදනවා. කටපාඩම් කරනවා කියන්නේ ඒකනේ. පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා හැන්දෑවෙත් බලලා පාන්දරත් බලලා ඔක්කොම කරලා විභාගෙට ගියා. දැන් සංඥා කොට එන්න ඕනේ හරියට ප්‍රශ්න ප්‍රශ්න දකින්නකොටම උත්තරේ එන්න ඕනේ. මොකද උනේ? එන්නේ නැහැ මෙන්න. මතක් කරනවා කරනවා කරනවා කරනවා එන්නේ නැහැ. නේද? දැන් එතකොට එන්නේ නැහැ. හැබැයි විභාග ඉවර වෙච්ච ගමන් කාගෙන්වත් තල්ලුවක් නැතුව මෙන්න එනවා. නේද? ඉතින් එහෙනම් ඕන වෙලාවට ගෙන්න ගන්න බෑ. ඊළඟට නරකම දෙයක් තියෙනවා සංඥාවත් එක්ක සිද්ධ වෙන. මරකයක් වුණා කියන්නේ දැන් කෙනෙක් අපි අතරින් වියෝ වුණා. දැන් එක දිගට මතක් වෙනවා. ගෙදර ගිහිල්ලා එයා ගියාමයි කරපු ඒවා ඔක්කොම මතක් කරලා අඬාන තමයි ඉන්නේ. කවුරු හරි ඇවිල්ලා කියනවා ඕවා ඉතින් දැන් අමතක කරලා දාන්න ඉතින් වැඩක් නැහැ නේ දැන් ඉතින්. නේද? ළඟ තියෙන මොකක් හරි කරන් දෙකක් දෙන්න හිතන හැම දුරම. ඇයි? අමතක කරන්න පුළුවන් නම් මම මතක තියාගෙන ඉන්නවාද? ඒ කියන්නේ එන සංඥාවල් මට ඕන වෙලාවට නවත්තන්නත් බෑ. මගේ අනුදැනුම මගේ බලපුලුවන්කාරකම මගේ තියෙන හැකියාව මට තියෙන සියලු බලතල අභිබවා අවශ්‍ය වෙලාවට සංඥාව එනවා තවත් වෙලාවකට එන්නේ නැහැ නේද මට ඕන වෙලාවට මගේ බලතල පාවිච්චි කරා කියලා සංඥාව එන්නේත් නැහැ මගේ බලතල පාවිච්චි කරා කියලා මට ඕන වෙලාවට යන්නේත් නැහැ. එහෙනම් මගේ අනසක තුලද මෙසේ වේවා සංඥාව මෙසේ නොවේවා කියලා සකස් කරන්න පුළුවන් එකක්ද? එහෙනම් මට අයිති එකක්ද? එහෙනම් සංඥාව කියන පංච උපාදානස්කන්ධය මම කියලා ගන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මගේ ආත්මය නේද අතීතයේ ඉඳන් මම වෙනස් වෙන්න නොදී වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ මට ඕන විදිහටයි මේ ටික වෙනස් වෙන්නේ මට ඕන විදිහටයි වෙනස් වෙන්නේ කියලා මෙන්න මේ කොටස මගේ ආත්මය කියලා එක දිගට අරගෙන යන්න යම්කිසි කොටසක් මේ ස්වභාව ධර්මයෙන් ණයට හරි ඉල්ල ගන්න පුළුවන්. සංඥා කොටස දෙන්නකෝ මං අරයි යන්නම්. ඔයා ඕක පාලනය කරන්න ඕනේ. ඒකේ පාලනේ මං ගන්නම්. කියලා එහෙම කොටසක් ඉල්ලගෙන එහෙම යන්න පුළුවන්ද? බෑ. කොහොමත්ම බෑ. ඒක තවත් එක ධාරාවක් විතරයි. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ. කෙනෙක් කෙරෙහි මේ මොහොතේ ඇති වෙන සංඥාව නෙවෙයි පින්වත්නි. තව කෙනෙක් කෙරේ තව මොහොතකින් ඇති වෙන්නේ. හරිද? කෙනෙක් හොඳ පුද්ගලයෙක් කියලා අපි හිතාගෙන ඒ සංඥාවෙන් ජීවත් වෙනවා. එහෙම හඳුනා ගැනීමක් මට තියෙනවා. හ්ම්. ඊළඟට මොකද වෙන්නේ? කවුරු හරි ඇවිල්ලා හොඳ කියලා ටික මේ කනේ වක් කරපු ගම ඒ මොහොතේ ඉඳන් මං එයා ගැන ඉන්නේ නරක සංඥාවෙන්. දැන් මට එන සංඥා මොනවා කරන්නේ? ධාරය වැක්කිරුවානේ. දැන් ඊට පස්සේ ඒක හදන්න වෙන කෙනෙක් ආයෙ වක් කරන්න ඕන හොඳ. නේද? මේ කතිරේ ගහන්නේ කාටද සාමාන්‍යයෙන් ගිහිල්ලා ඡන්ද පෙට්ටිය නේද? අර මොකද්ද මොකේද අර පෙට්ටිය අතුරට ගිහලා කතිරේ ගහන්න බෑ. කතිරේ ගහන්නේ ඒ වෙලාවේ ඇති වෙන හොඳම කෙනා පිළිබඳ සංඥාව. නේද? මේක කොච්චර වෙනස් කරනවද බලන්න මිනිස්සු ඡන්ද කිට්ටුවේදී. ඇවිල්ලා මේ කල පුරවලා පුරවලා පුරවලා පුරවලා යනවා. එයා තමයි හොඳ අන්තික කෙනා නරකයි කියලා. එතකොට ඕන අපේ හිත පෙරලා දෙන මේ පැත්තට. නේද? ආය අනිත් එක්කෙනා ඇවිල්ලා කල පුරවලා පුරවලා පුරවලා පුරවලා යනවා. එතකොට මේ පැත්තට පෙරලා තියෙනවා. කොහොමද දැන් දෙපැත්තටම නැතුව යනවා අපිත් වැනි වැනි යනවා යනකොට මේ මගදීත් කොහොම හරි කරලා කාඩ් එකක් හරි පෙන්නනවා අංකේ හරි පෙන්නනවා ඔය ඔක්කොම ටික ඒ අවසාන ප්‍රතිඵලයේ විදිහට ඒ මොහොතේදී හොඳයි කියලා සංඥාව ඇති වෙච්ච කෙනාට ඉස්සරහින් කතරේ වදිනවා නේද ආන් ඒකට කියනවා පාවෙන ඡන්ද කියලා පාවෙයි හැම වෙලේම කැමැත්ත හැම හැම වෙලේම අපේ තුල සකස් වෙන මේ සංඥාව හොඳයි කියලා හිතෙන සංඥාව පාවෙනවා. නේද? ඒක මට ඕනේ නැති තියෙන එක. මේ වගේ ජීවිතේ වදද නැද්ද ඒකින්ද? කිසිම දෙයක් ස්ථිර තීරණයක් ගන්න බෑ. ළඟ ඉන්න අයත් එක තීරණ ගන්නත් බෑ, Tamanට තීරණයක් ගන්නත් බෑ. මොනවයි මොනව වේද දන්නේ නැහැ. හරිද? ඒ වගේ අවිනිශ්චිත තත්ත්වයක තියෙන මනසක් එක්ක තමයි අපි මේ අල්ලා ගන්න හදන්නේ. බැරි දේවල් අල්ලන්න හදනවා. හැම වෙලෙම මේ ලෝකේ තියෙන අනිත් අයගෙන් බැරි දේවල් අල්ලන්න හදනවා. අන්න ඒකද අපිට හරියට පීඩා එනවා. පීඩා එන්නේ මොකද? අපි නොහිතනවා මෙහෙම වෙයි කියලා. හැබැයි ඒකම වෙනවා අන්තිමට. ඒකින්ද අපි බලාපොරොත්තු ඇති කරගෙන හිටිය කලින්ම මේවා වෙන එකක් නැහැ. අනිත් අයට නම් වුණා තමයි නෑ නෑ මට නම් වෙන්නේ නෑ හැම වෙලේම තියෙන හිත එකයි. නේද? කෙලෙ පිච්චෙනවා මූණ මූණ නරක් වෙනවා සම්පූර්ණයෙන්ම විකෘති පෙනුමක් එනවා. දැන් ඉතින් එයා මම මම හිටිය කියන එක කියන එක නම් දැන් බලන්නවත් බැරි එක්කෙනෙක් දිහා තමයි මම කියන්න වෙලා තියෙන්නේ. එතකොට අපි වෙන්නේ අපිට වෙන්නේ නැහැ. අපිට කවදාකවත් වෙන්නේ නැහැ. එයාට උනාට මට වෙන්නේ නැහැ. එයාට උනාට මට වෙන්නේ නැහැ. හැමදේම එහෙමයි. වයසකට යන ගිය කෙනෙක් දිහා බලලා හිතන්නේ එයාට නම් 60 දී විතර මුණ රැළෙවුණා මගේ එහෙම වෙන්නේ නැහැ. මම ඔහොම හිටියට මට එහෙම වෙන්නේ නැහැ. කොහොම නමුත් කමන්නේ සංඥාව කියන මේ උපාදානස්කන්ධය පිළිබඳව එහි තියෙන ඇත්ත తත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපේ අතුලාන්තයෙන් අවබෝධ කරගත යුතු වෙනවා. දුක් සකස් වෙන්න හේතු වෙන සංඥා අපේ හිත වලින් එන එක හොඳද? නෑ හොඳ නෑ. එහෙනම් මේක දකින්න ඕනේ අපි. මේක දකින්න ඊයේත් අපි කතා කරේ මේක දකින්න අපි භාවිතා කරන්න ඕනේ ඉන්ද්‍රිය මොකක්ද? මනස. එහෙනම් දැන් මනස තියනවද නැද්ද? තියෙනවා. දැන් සංඥා පේලියත් හට ගන්නවද නැද්ද ඔතන? හට ගන්නවා. ඉතින් දැන් බලමුකෝ. බණ කී කී නැතුව මම හැමදාම කියන්නේ දැන් බලමු. එහෙනම් ඇස් දෙක පියාගෙන හැම සංඥාවක්ම අත්විඳ විඳ අත්විඳ විඳ අත්විඳ විඳ එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිරික්සන්ඩ කියලා මම මේ කට්ටිය දානවා භාවනාවකට. කුමක් වෙයිද? සංඥා නම් එයි පිරික්සිල්ල පැත්තක තියෙයි මොන සංඥා දෙන්නේ? අතීත රස සංඥා, නීරස සංඥා නේද? කාපු බීපු නාපු ඇඳපු ඒවා පිළිබඳ වේනි. ඒ කියන්නේ අපේ මේ ළඟ තියෙන මනස කියන උපකරණය පංච උපාදානස්කන්ධයේ යථාභූතව තේරුම් ගැනීම සඳහා භාවිතා කරගන්න බැරිකම තියෙන්නේ ඇයි? එයාව පුහුණු කරලා නැහැ. එයාව මෙල්ල කරලා නැහැ. එයාව සකස් කරලා නැහැ. චිත්ත විසුද්ධිය කියන தත්ත්වයට පිරිසිදු කරලා නැහැ. එහෙම පිරිසිදු නොකිරීම නිසා අපිට පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න යථාභූත ස්වરૂපය තේරුම් ගත්තේ නැත්නම් මේ හිතෙන් අනිත්‍ය වෙනුවට පංච උපාදානස්කන්ධය නිට්ටයයි කියලා මොහොතකට හෝ අදහසක් එනවා. අනිත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට නිට්ටයයි කියන අදහස එන්නේ නැහැ. අනාත්මය වෙනුවට ආත්මයි කියලා අදහසක් එනවා. අනාත්මය අවබෝධ කරගත්ත කෙනෙකුට ආත්මයි කියලා මාත්‍යයක් එන්නේ නැහැ. දුකයි කියන එක වෙනුවට සැපයි කියන සංඥා එනවා පින්නත් දුකයි කියන එක අවබෝධ කරගත්ත කෙනෙකුට දැක කෙනෙකුට එවැනි සංඥා එන්නේ නැහැ පංච පාදානස්කන්ධය මාත්‍රිය සැපයක් කොට අල්ලන්නේ නැහැ යාලා සැපයක් ආවත් ඒ සැපය වැරදීමකින්ද ඇතිවන්නා වූ සැපයක් මුලාවකින්ද ඇතිවන්න සැපයක් කියලා හොඳටම හොඳටම දන්නවා. ඇයි මුලාවකින්ද ඇතිවෙන සැපයක් කියලා කියන්නේ? එහෙනම් මම හැමදාම කියලා දීලා තියෙනවා නමුත් ආයෙ මතක් කරන්න ඕනේ. පතරම් මාලයක් කියලා ඉමිටේෂන් මාලයකට රැවටෙනවා. ආ දැන් සැපයිද නැද්ද හිතට? දැන් සැපෙන් ඉන්නේ. හරි. එයා හිතන්නේ පතරම් මාලයක් කියලා. ඒ සැප සැපයක් නෙවෙයිද? ඒ සැප සැපයක්. එයා හරි සැපෙන් ඉන්නේ. ආ මට පතරම් මාලයක් සම්පූර්ණා කියලා. හැබැයි ඒ සැප දුකට හේතු වෙනවද නැද්ද? ඒ රැවටීමක් තියෙන හින්දා. එහෙනම් නොදැනුවත්කම හින්දා නොදන්නාකම හින්දා සැප උපදිනවා. පංච පාදාන ස්කන්ධය පිළිබඳ අපිට ගලවන්න බැරි සැප උපදිනවා. ඒ සැපයට හේතු වෙන්නේ අවිද්‍යාවයි. හිතේම කැරකෙන හිත සකස් වෙන්න හේතු වෙන මෙන්න මේ නොදැනීම සැපය හදනවා පින්නන්නේ. ඒකෙන්ද අපිට පංච උපාදානස්කන්ධය සැපයි කියලා දැනනවා. ඉතින් අන්න ඒ නොදැනීම හින්දා අපි මේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මුලා වෙලා වාසය කරනවා. හරිද? ඒ මුලා වෙලා වාසය කරන සැපයි විදිහට දැනෙන හින්දා අපි මේ පැත්තට ඇලි ඇලි යනවා. සැප තැන ඇලෙනවා. හරිද? ඇලෙච්ච තැන ග්‍රහණය වෙනවා. හ්ම්. එතකොට උපාදානය වෙච්ච තැන නැවත නැවත උපදිනවා. නැවත භවය සකස් වෙනවා. එහෙනම් එහෙනම් අපිට මේ සංඥාව පිළිබඳව නිවැරදි අවබෝධය ඇති කරගන්න සීලයෙන් පෝෂණය වෙලා ක්‍රමානුකූලව ඉතා ක්‍රමානුකූලව අපිට මේක හිත අපේ මානසිකාරය සංඥා සංතතියට යොදවලා සංඥා සංතතියට යොදවලා එහි යථාභූත ස්වરૂපය තේරුම් ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරගන්නම වෙනවා. හරිද? කටයුතු සම්පාදනය කරගන්නම වෙනවා. ඊළඟට සංස්කාර. සංස්කාර කියන එක බලන්න ඒත් එහෙමයි දැන් මොනවද කියලා පැහැදිලි කරගන්න දැන් අපි කාරණා තුනක් කතා කරා රූප වේදනා සංඥා කියන එක. ඒ තුනටම අයිති නැති වෙන්න ඕනේ එහෙනම්. වෙන වෙන වර්ගීකරණයක් නක්. නේද? පංචපාදානස්කන්ධය කියලා කියන්නේ මේ අපේ මගේ කියලා ගත්ත කොටස බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කරලා. එහෙනම් මේ වෙන වර්ගීකරණයක් නම් මේක ඒ වර්ගීකරණය අර තුනට අයිති වෙන්න බෑ. ඒ තුනටම අයිති නැති තව මොන හරි දෙයක් වෙනවද කියලා බලන්න. ඒ තුනටම අයිති නැති තව මොන හරි දෙයක් අපේ අපි ආශ්‍රය අපේ ආශ්‍රය සිද්ධ වෙනවද කියලා බලන්න. ඇයි දැන් අම්මා කියලා කියනවා. එතන දැන් මම හයියෙන් අම්මා කියලා කියද්දි නැත්නම් අපි අම්මාව දකින්නවා කියන්නේ. දැක්කහම රූප කොටසට වැටෙන්නේ තක්කුවත් රූපයක් දෙක. නේද? එතකොට අම්මාව දකින්නට ඇඳගෙන හිටිය ඇඳුමකින් හරි නැත්නම් එළියක් තිබුණා නම් ඒ හරි අන්න ඒවා ඒත් එක්ක පහළ වෙච්ච නේද? ඒක තීව්‍ර හරි සෞම්‍ය හරි වුණා නම් ඔන්න සැප දුක් අදුක් අසුක වේදනා හට ගන්නවා ස්පර්ශයේ හේතුවෙන් විඥානයත් හේතුවෙන්. එතකොට මේ දෙක හරි. හරි වේදනා හරි. දැන් අම්මා කියලා මගේ මනසේ හඳුනා ගන්නවා. අනේ හඳුනා ගැනීමත් හරි. දැන් අම්මා ගැන මට ආදරයක් උපදිනවනේ. ඒක රූපයද වේදනාවද සංඥාවද ඉපදුනේ හිතේ අපේ නේද? ආදරයක් ඉපදුනා නම් ඒක රූපයද වේදනාවද සංඥාවද? සංඥාව ගැන අඳුරා ගැනීම. එතපම ගම අඳුරගත්තා. දැන් ධූරියන් කියන්නකො. ධූරියන් අඳුරගත්තා. කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වුණා. රූපයට වැටෙන්නේ ධූරියන් ගෙඩියයි ඇහැයි. හරිද? වේදනාවට වැටෙන්නේ ඒ ඒ දෙකත් එක්ක ගැටීමින් දා ඇති වුණ විඥානයත් එක්ක එකතු වෙච්ච සැප ඔය දුක් වේදනාව. හරි? සංඥාවට වැටෙන්න සූර්යයන් අඳුරගත්තා. කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වුණා. ආන් එක වැටෙන්නේ කොහටද? අර තුනට වැටෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, කපටි බව, ආදරය, මෛත්‍රිය මේ හැම එකක්ම වැටෙන්නේ මොනවටද? එතකොට සංස්කාර කියනකොට. අපි ළඟම සිද්ධ වෙන තවත් සිද්ධියක් ඒක. අපි ළඟම සිද්ධ වෙන තවත් සිද්ධියක් ඒක. මගේ කියලා ගත්ත මේ වෙන මම කොටසක් වෙන් කරන් ඉන්නේ දැන්. දැන් මගේ කොටස මම කියලා මම වෙන් කරන් ඉන්නවා. ආන්ගේ වෙන් කරන් ඉන්න කොටසේ සිද්ධ වෙන සිද්ධියක් තමයි මේ සංස්කාර කියලා කියන්න පිළිගන්නේ. එතකොට ඒක ගැනත් අපි බොහෝ වශයෙන් කල්පනා කරන්න වෙනවා. බලන්න මේ තණ්හා මේ අපි දැන් කතා කරපු සියලුම පංච උපාදානස්කන්ධය පිළිබඳ අපිට තණ්හා දෘෂ්ටි මාන්න උපදිනවා. ඒ තණ්හා දෘෂ්ටි මාන්න උපදින්නේම මේ ගැන තියෙන වැරදි අවබෝධයන් හින්දා. ආදරය වගේ දේවල් ගැන තණ්හාව තියෙනවද නැද්ද? තියෙනවා. ආදරේ කොහොම හරි මං කොහොම හරි කරලා ආදරේ නම් මේක නම් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඉන්නවකෝ මම ඒක කොහොම හරි පියාගන්නම් නේද? ඒවා කොහෙද? කියලා හිත ඒ වගේ නිකන් අදහසකින් ඉන්නවද නැද්ද? කායෙන් හරි අපිට හොඳ ආදරයක් හම්බුණා කියන්නේ. අපේ හිත පින්නත් යම් කිසි පණිවිඩයක් අපිට දෙනවා. හරිද? ඒක ගැඹුරෙන්ම දෙන පණිවිඩයක් තියෙනවා. ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. ඒක මම කොහොම හරි නේද අපේ හිත තණ්හාවෙන් අල්ලනවා ඒ අල්ලනවත් එක්ක තියෙනවා බලාපොරොත්තු ඇති වෙන ස්වභාවයක්. හරිද? ඇත්ත නැත්ත කතා කරමු ඔක්කොම එකතු වෙලා මේක නේද අල්ලලා එළියට දාගෙන පොලේ ගහලා වගේ නේද ඇතුලේ තියෙන ඔක්කොම එළියට දාලා ඇත්ත කතා කරගන්න ඕන. කොහෙන් හරි ආදරයක් ලැබුණාම අපිට ඒ ආදරයත් එක්ක අපේ හිත යම්කිසි අපේක්ෂාවක් තියෙනවා. යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. කොහොම හරි පරිස්සම් කරගන්න ඕනේ කොහොම හරි නේද ඇයි එහෙම බලාපොරොත්තුවක් ඇති වෙන්නේ ඒක කරන්න පුළුවන්ය කියලා මට අදහසක් තියෙන හින්දාද නැද්ද? ඒක ගැන තණ්හාවක් තියෙනව විතරක් නෙවෙයි. අන්න ඒක ගැන තණ්හාවක් තියෙනව විතරක් නෙවෙයි. ඒක කරන්න පුළුවන්ය කියලා මට අදහසක් දැක්මක් තියෙනවා. ආන් ඒකට කියනවා දෘෂ්ටියක් කියලා. හරිද? ඉතල පුනේමත් එහෙමයි තණ්හා දෘෂ්ටි මාන්න වශයෙන්මයි ඉස්සෙල්ලා තුන තුන ගැන තණ්හා දෘෂ්ටි මාන්න ඇති වෙනවා. දැන් මම මෙතෙන් විතරක් මේක ගත්තා. තේරුම් ගන්න පහසු වෙන්න ආදරය කියන එක පවත්කරගෙන යන්න පුළුවන් මට කියලා මට වැරදි හැඟීමක් තියෙනවා. ආන්ගේ වැරදි හැඟීම තියෙන හින්දා නේද මම ඒක තියාගන්න උත්සාහ කරන්නේ. මම ඔකට හැමදාම අනිත් පැත්තට කියන්නේ කොයි විදිහට හිතන්න කියලාද? දේ දුන්නක් පායනවා. ලස්සනයි හොඳයි. හරිද? මේ පායලා තියෙන දේ දුන්න දැකලා ළමයි නැගිටිනකම් කොහොම හරි තියාගන්න ඕනේ කියලා අදහසක් එවෙනවද? නෑ අදහස මොකක්ද දෙන්නේ අපිට? ඉක්මනට ළමයින්ට කතා කරන්න ඕනේ ළමයි නැගිටිනකම් තිබ්බොත් හොඳයි. හැබැයි ඕක පොඩ්ඩක්වත් විශ්වාසයක් නෑ. පොඩ්ඩක්වත් විශ්වාසයක් නෑ. ඇයි? ඒක අව්ව අඩු වුණොත් නැති වෙනවා. වැස්ස අඩු වුණොත් නැති වෙනවා. නේද? ඉතින් ඒ වගේ වෙනස් වෙන ස්වභාවයේ තියෙන හින්දා අතට අල්ලන්න බැරි හින්දා මේ දේ දුන්න මට එහෙම බලාපොරොත්තුවක් නෑ බලාපොරොත්තුවක් නෑ අන්න ඒ වගේ මේ කෙනෙක්ගෙන් ලැබෙන ආදරය හේතු හින්දා හටගන්න එක හ්ම් අපි අපි දිහා බලමු කවුරු හරි ගැන අපිට රුචිකත්වයක් ඇති වෙනවා හදිස්සියේ අපිට කියන්නකෝ. හොඳට දැනෙලා නැද්ද? මට නම් හරියට බණින් මම මේවා කියද්දි කට්ටිය. නමුත් ඇත්ත ඒකයි. හරිද? ඒ ෘචිකත්වය තුල මැරෙන්න වගේ ඉන්නවා දැන් අපි වෙලාවට. නෑ නෑ වෙනස් වෙන්න දෙන්න බෑ කියලා. හොඳට දැනෙලා නැද්ද කියලා බලන්න. ඊට වැඩි ෘචිකත්වයක් ඇති වෙච්ච ගමන් අපිට මොකද වෙන්නේ? වෙන කොහෙට හරි තැනකට ඊට වැඩිය හොඳයි. ඊට වැඩිය හොඳ කෙනෙක්, ඊට වැඩිය ගතිගුණයෙන් හොඳ කෙනෙක්, ඊට වැඩිය හැම පැත්තෙම හොඳයි කියලා කවුරුන් හෝ ගැන අපිට ප්‍රසාදයක් ඇති වෙච්ච ගමන් අර පරණ රුචිකත්වයට මොකද වෙන්නේ? අඩු වෙනවද නැද්ද? අඩු වෙනවද නැද්ද? ඒක මම කරපු දෙයක්ද? නෑ. නේද? එහෙනම් ඒ සාධාරණකම එහා පැත්තට තියනවද නැද්ද? මගේ ළඟ මම මම කැමැත්තෙන් ඉන්න කෙනාට මම බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනාගේ సంతානය තුලත් ওই ටික සිද්ධ වෙන්න පුළුවන් දෙයිද? වෙනත් හේතුවක් එදිච්ච ගමන් වෙනස් වෙනවා. එහෙම දෙයක් ගැනද මම ওই බලාපොරොත්තු තියන්න හදන්නේ? එහෙම දෙයක් ගැනද මම බලාපොරොත්තු තියන්න හදන්නේ එතකොට? නේද? ඒක මහ මෝඩකමක්ද නැද්ද? නේද? ඒක මහා මෝඩකමක් අපේ පින්වත්නි. අන්න ඒ බව අපි හොඳින්ම තේරුම් ගන්න ඕන දේ. හරිද? හොඳින්ම තේරුම් ගන්න ඕන දේ. අන්න ඒකයි කියන්නේ. ඔන්න ඔය හැම නිමේෂයකම වෙනස් වෙන මේ දේවල් පිළිබඳ තණ්හා දෘෂ්ටි අපිට තියෙනවා. ආන්ගේ තණ්හා දෘෂ්ටි තියෙනකල් මේක මමය මේක මගේය කියන අදහස් අපේ ළඟට එනවා. හරිද? තණ්හා දෘෂ්ටි තියෙනකම් මේක මමය මගේය තණ්හා දෘෂ්ටි මාන්න තියෙනකම් මේක මමය මගේය කියන අදහස් එනවා. ඉතින් ඒක නැති වෙන තුරු මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම අපේ సంతానගතව ඇති වෙන මේ සංස්කාර සංතතියක් තියෙනවා. එක දිගට මේ මොහොතේ ඇති වෙන කැමැත්ත අකමැත්ත නෙවෙයි තව චුට්ටකින්. මේ ඊළඟ මොහොතේ ඇති වෙන කැමැත්ත අකමැත්ත නෙවෙයි තව චුට්ටකින්. අන්නේ ඇති වෙන සංස්කාරයන් පිළිබඳව ඒ ඇති වෙන ධාරාව, ඒ ඇති වෙන ඒක හරියට ගිනි ගොඩක් කියමුකෝ. ගිනි ගොඩක් අඩු වැඩි වෙන්න මොනවද ඕන වෙන්නේ කියලා අපි හොඳටම දන්නවා. ඒක අඩු වැඩි කරගන්න හේතු වෙන කාරණා වැඩි වෙනකොට ඒවා අඩු වැඩි වෙන බව තේරෙනවා. අන්න එහෙම මේ මේ සංස්කාරය කියන්නේ ගිනි ගොඩක් වගේ. නේද? පිටක වැඩි වෙනවා, පිටක අඩු වෙනවා, අඩුවෙන්පත් වෙනවා, ගිනි පුපුරු වගේ යට තියෙනවා, ආයෙපත් වෙන වෙලාවකට නේද? එහෙමද නැද්ද? දැන් බලන්න අපිට මොන හරි ප්‍රශ්නයක් ආවම අපි හිතමුකෝ තරහා ගිහිල්ලා කාත් එක්ක හරි හරියට පීඩා වෙලා ඇඬුණා මට. හරි ඇඬිලා දැන් දත් පිට කාගෙන ඉන්නවා. හරි දැන් හොඳටපත් වෙලා ගින්න ගින්නපත් වෙනවා වගේ හරියන්නේ සංස්කාරයන් සකස් වෙන්නේ. හරිද? ඊළඟට ආයෙ ටිකක් හැන්දෑව විතර වෙනකොට ටික ටික අපි කියනවා දැන් නම් මට ඒක ටිකක් අඩු වෙලා වගේ දැන් තරහ ටිකක් අඩු වුණා කියලා. හරි ඊට පස්සේ ආයෙ අර පරණ මොකක් හරි කියපු එකක් ආයෙ කොහෙන් හරි මතකෙට ගමන් ආයෙ ගිනි ගන්නවද නැද්ද? නෑ නෑ මම හිතුවා මම සමාව දෙනවා කියලා මම දෙන්නම්කෝ සමාව කියලා ආයෙ පටන් ගන්නවා. නේද? ඒ වගේ මේ මේ ගිනි ගොඩ දිහා මේකට හේතු වෙන දේවල් මේක නැති කරන විදිහ මේක නැති කරන මාර්ගය කියන හේතු ඵලය හේතුව නැති කිරීම මාර්ගය කියන හතර තමන්ගේ මනසට වැටහෙන තුරු මේ ගිනිගොඩ ගවේෂණය කරන්න ඕනේ. හරි. මේ ගිනිගොඩට සමවැදිලා මේ ගිනිගොඩ නැත්තම් මේ සංස්කාරයට සමවැදිලා ඒ සංස්කාර වැඩපිළිවෙල අධ්‍යයනය කරන්න ඕනේ. ඒක අධ්‍යයනය නුවණින් අධ්‍යයනය කරන කෙනාට තේරෙනවා පින්නත් නේ මේක මගේ අභිමතයකින් තොරව සකස් වෙලා මගේ අභිමතයකින් තොරව නැති වෙලා යන එකක් කියලා හොඳින් වටහා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් අන්න ඒ ඒ தත්ත්‍ය තණ්හා දෘෂ්ටි මාන්න අයින් වෙන්න ඒ වගේ தත්ත්වයන් අපේ තුලින් අපි වටහා ගත යුතුව තියෙනවා. ඒ සඳහා භාවිතා කරන්න ඕනේ මනසයි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම. නේද? මනස භාවිතා කරන්න නම් මනස ඒකාග්‍ර කරගන්න හැකියාවක් අපිට තියෙන්න ඕනේ. මේ මනස ඒකාග්‍ර කරගන්න හැකියාවක් අපිට තියෙනවා නම් ඔන්න අපිට මේක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි තණ්හා දෘෂ්ටි ගැන කතා කරා. මේ සංස්කාරයේ මමත්වේ පුදුන් ඉපදෙන්නේ කොහොමද දන්නේ කියලා අපි සාකච්ඡා කළ යුතු තියෙනවා. නමුත් මේක මට ඕන හැටියට සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙවෙයිද කියලා සිද්ධ වෙන්නේ කියලා සාකච්ඡා කරගන්න තියෙනවා. අපි අද මේ සංස්කාරය සංඥා සංස්කාර දෙක ගැන කතා කරා. අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව විඥානයත් ඉතිරි කාරණා ටික පිළිබඳවත් හෙට දවසේ බොහෝ වශයෙන් සාකච්ඡා කරපුවම අපිට පුළුවන් වෙයි මේ පිළිබඳව යම් අදහසක් ඇති කරගන්න. කොහොම නමුත් අපි දැනගත යුතුව තියෙන කාරණාවක් තියෙනවා ඒ තමයි දැඩිවම තේරුම් ගන්න ඕනේ අර රත්තරන් මාල කතාවම කියපු. ඒවා එකක් තේරුණා නම් පින්නත් නේ ඒවා එකක් තේරුණා නම් බොහෝ දේ හිතා ගන්න පුළුවන්. මම මේ ලෝකයේ සැපයි සැපයි කියලා ජීවත් වෙනවා. නේද? මම සැපයි කියලා ජීවත් වෙන්නේ මට සැප දැනෙන හින්දා. මට දැනෙනවනේ සැපයි කියලා නේද? මට රූපේ සැපකොට දැනෙනවා, වේදනාව සැපකොට දැනෙනවා. ඒ මගේ තුල ඇතිවෙන නිස්පාදනයක්. සැප වේදනා සකස් වෙනවා ඉන්ද්‍රිය ස්පර්ශය හේතු කොටගෙන මට. ඒක මට ආවේනික නිස්පාදනයක්. නේද? මගේ මේ අධ්‍යාත්ම මගේ අජත්තයි කියලා ගත්ත කොටසේ සිද්ධ වෙන සිද්ධියක්. නේද? ඒ කොටසේ සිද්ධ වෙන සිද්ධියක් තමයි මට ලෝකයේ සැපයි වශයෙන් දැනීම, සැප සංඥා ඇතිවීම. ඒක හරියට දන්නේ නැහැ. නේද? මම කියන්නේ ගැඹුරෙන් හිතන්න පොඩ්ඩක්. අපිට දැනෙන්න ඕනේ අපේ පින්නත් ගැඹුරෙන්ම දැනෙන්න ඕනේ. ඒක හරියට දන්නේ නැහැ. මම සැප පිටිපස්සේ යනවා නමුත් මේක මගේ ඇතුලෙන්ම ආපු එකක්. හරිද? මස් කට්ට හපන බල්ලා හිතන්නේ ලේ රහ එන්නේ කොහෙන් කියලාද? වේලිත මස් කට්ටක් අරන් හපන බල්ලා හිතනවා ලේ රහ එනවා එන්නේ කට්ටෙන් කියලා. බලනකොට එන්නේ එයාගේ දත් වලින් ලේ එන්නේ අන්තිමට. හ්ම්. ඉතින් අන්න ඒ වගේ මේ බාහිර ලෝකයෙන් තපපදනවා කියලා හිතාගෙන ඉන්න අපි දන්නේ නැහැ. අපේ ඇතුලේම වැරදීමක් හින්දා බාහිර ඒවා දකින්නකොට අපිට තපපදන්නේ. මේ වස්තු එහෙම්මම තිබ්බා. නේද? මේ මල් පොකුර දැකලා සමහර ඇත්තෙකුට තපපදින්න පුළුවන්. සමහර ඇත්තෙකුට නැහැ. ඒක කොතන වෙනසක්ද? මල් පොකුරේ වෙනසක්ද? ඇහි වෙනසක්ද? මනසේ වෙනසක්ද? නේද? එහෙනම් ලේ එන්නේ කොහෙන්ද? එයාගේම ඇතුලේ. නේද? එහෙනම් වෙනස් කරන්න ඕන කොහෙද? එයාගෙම ඇතුළ. බුදුරජාණන් වහන්සේලා සීනාස්වයන් වහන්සේලා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරද්දී අපි අපිට දැනෙන්නේ කොහොමද? සංකිට්ඨේන පංචපාදානස්කන්ධා සුඛා. එහෙමයි අපිට දැනෙන්නේ. ඒ අපේ මනසේ තියෙන වැරද්ද. ඉතින් අන්න ඒ වැරද්ද අයින් කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඒව මේතං යථා භූතං සම්මප්පඥාය පත්තතෝ ඒව මේතාසං දිට්ඨීනම් පහනං හෝති ඒව මේතාසං දිට්ඨීනම් පටිනිසග්ගෝ හෝති පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය නොදැනගෙන දුකෙන් නිදහස් වීමක් කියලා එකක් සිද්ධ වෙන්නේ ඉතින් ඒකින්ද අපි මේ පිළිබඳ දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ අද දවසේ නිවසට වෙලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත අයට මේ ධර්ම දේශනාව රැගෙන එන්න හේතුුනේ මේ වැඩිහිටියේ කටයුතු කරන වැඩි දියුණුවට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන මේ පින්වන්ත පිරිසගේ දායකත්වයෙන්. ඒකද ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිත සුඛිත මුදිත කරගන්න හිත සුවපත් කරගන්න කටයුතු කරන මේ පින්වත් අය ප්‍රාර්ථනා කරන්න. මේ මැදිරියට ඇවිල්ලා තමන්ගේ බාහුව බලය යොදලා හරියම්බ කරගත් දානෙ වේ පහදාන් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරගත්ත මේ පින්වත් අයට උතුම් ධර්ම අවබෝධය සඳහාම ඒ ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති පාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය